එහෙනම් අපි අද ධර්ම ශ්‍රවණය කළා ධර්ම දේශනා කළා ජනිතරිත්‍යම් කුසලයක් තියෙනවා නම් ලෝකයේ සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරන්නා වූ අරහන් ශ්‍රේෂ්ඨ අධිගු විතු දේවකෙන් ඉෂ්ඨකාරකයන් දේවගණ සම්‍යක් සිටින්නම් සීල් දේව මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන් ජීවිතේ වැඩි දියුණු කරගන්න දෙවියන් භූතිකින් හටගෙන තනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝධයන්තු සුවං පදං ඒ වගේම දැන් වැඩි කොට ගාවට අපි නාමයෙන් දැන් වැඩි කරලා යන්න කොහොමද දැන් නුවණ එක ස්කන්ධ පංචකයක පංචකයක් පෙර නැතුව පසු නැතුව එකට ස්කන්ධය උපදින්නේ අපිට යම් වස්තුවක් පේනවා කියන සිද්ධිය තුල තියෙනවා නාම රූප කියන ධර්මතාව දෙක. වස්තුවක් අපිට දැනෙන්නේ නැහැ, දැනගන්න බෑ, පේන්නේ නැහැ. රූපයක් විතරක් තිබුණොත් වස්තුවක් අපිට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, චිත්තජයසික විතරක් තිබුණාට. ඔය දෙකම තේරුම් ගන්න බැරි කියලා ගන්නෙම නාම ධර්මයක් නිසා. ඔය එතෙන්දී අපිට නෝනෙන්න ඕනේ පවතින දේ අදාපිට රූපය කියලා හම්බ වෙන සිද්ධිය පිරිසිඳ දකින්නයි අපි ගියේ. අපිට අද රූපය කියලා හම්බ වෙන සිද්ධිය තුල නාම රූප කියන ධර්මතා දෙකක් හම්බ වෙන්න ඕනේ අපිට. මොකද අපිට මෙහෙම රූපයක් පේනවා කියනකොට ලෝකය රූපයක් දකිනවා කියනකොට දකින රූපෙට ඔබෙන් යමක් පේනවා කියන දෙන තියෙන ස්කන්ධ පංචකය කියන නුවණ එන්න ඕනේ. ඒ ස්කන්ධ පංචකේ රූපේ යථා ස්වභාවය මෙහෙමයි කියලා සතර මහා ධාතු නෝන යන්න ඕනේ. ඒ ස්පර්ශ නිසා මේ වේදනා සංඥා තියෙන්නේ කියන නෝන යන්න ඕනේ. එතකොට මේ විදිහට ලෝකේ දකිනවා නම් පුද්ගලෙක් හරි ගහක් හරි බිත්තියක් හරි ඒ දකින සිද්ධියේ සිද්ධි දකින සිද්ධිය අපි දැක්කොත් අපිට හම්බ වෙන්නේ නාම රූප කියන ධර්මතාවය. එතකොට වෙන වාසිය තමයි ලෝකීය රූපයයි කියන මට්ටමින් අපි මිදෙනවා. තිරසංගත සතා දකින්න තැන ඇත්ත දකින්න ගියාම තිරසංගත සතා රූපයක් කියලා වතුක දැක්කම මේ මට්ටමින් අපි මිදෙනවා වගේ. ලෝකයා වැලිගොඩ කියලා එකක් බාහිරෙන් දකිනකොට මේ නුවණ තියෙනකොට අපි දකිනවා පවතින දේ වැලි කැටනම් පෙනෙන්නේ අපිටයි කියන නුවණ එනවා ලෝකයේ තමා තුළ ඉපදෙන ඉපදෙන නිරුද්ධ සිද්ධියක් ලෝකයා ලෝකයයි කියලා පනවන සිද්ධිය තමා තුළ උපදින සිද්ධියක් ඇටියට දකිනවා. තේරුණාද කියන්නේ? මට අවශ්‍ය වැලි කියන එක එතන නාම දෙක නාම රූප දෙනවා නේද? වැලි කියනකොට තර මතවල මේක වෙන් කරලා ගන්න. වෙන් කරගන්න බෑ නුවණ විතරයි. නුවණට විතරයි වෙන් කරගන්න පුළුවන්. නුවණ වෙන් කරලා බලන්න මොකද්ද ඕනේ මොකද්ද වෙන්න ඕනේ ඔබ? වැලි කියන එක අපි ගත්තොත් ඒක රූප කොටසක් පටි ආදී වශයෙන් රූප. එතකොට වැලි කියන සංඥාංග වැලි කියලා පටි කියන එක වැලි කියන ගන්න අපි නාමයක් නේ. ඒ වැලි සංඥාව නිසානේ. ඒක අවිද්‍යාව නිසානේ වැලි කියලා ගන්න. අපිට පේනවා කියන සිද්ධිය බලන්න පේනවා කියන සිද්ධිය අපිට හම්බලා තියෙන්නේ කලාප වශයෙන් තියෙන දැනක ගොඩක් එකක් කළා හම්බෙන සංඥාවක් තියෙන්නේ අපිට. එකක් කරලා ගන්නවනේ ගොඩක්. ඔව්. ඒක නාමස්සා රූප වලට වෙන් කරලා ගන්නව තාවත්ම. ඒක තමයි රූප හැටියට නොවන අරගෙන යන්න තියෙන්නේ වැලි කැට ටික මේ ඔක්කොම එක ගොඩක් කරලා පෙන්වන හැකියාව තියෙන මනසටයි කියලා මේ නාම රූප දෙක දැක්කහම ඇයි මෙහෙම බලන්නේ මෙච්චරකල් බාහිර රූපය දැකු මට්ටමින් අපේ මනස මිදෙන්නේ එතකොට වෙන වාසිය තමයි අපි පැත්තකට ගියාම කවදාවත් දැකපු දේ සිහි කරලා යන්න බැරි වෙන්න ඕනේ. ඇයි? වැලි කැට තියෙන තැනක අපේ මනසට නම් දෙවුනේ පැත්තකට ගියහම සිහි කරනකොට එයාට වැලි කැට ටික නම් තියනවා. නමුත් වැලි ගොඩ සිහි කරගන්න බැරි වෙන්න ඕනේ. මොකද වැලි ගොඩ සිහි කළොත් සිහි කරන්නේ අපේ මනසමයි කියන නුවණ එන්න ඕනේ. මේකෙන් බලන එකෙන් කෘත්‍යය තියෙන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ කියන එක බලන වෙලාවට තේරුම් නැද්ද ඒක තමයි උපමාව කියන තැනම තේරුන්නේ නැහැ කියන එක මට හිතෙන්නේ. ප්‍රශ්නෙට. එතකොට හැම වෙලාවෙම අපි මෙම කිව්වොත් අපිට හැම වෙලාවෙම මේ ඇහැ හැදිලා තියෙන්නේ මේ එක රූප කලාපයක් එහෙම අරමුණු කරන්න නෙමෙයි. මේ ඇහැට කියනවා ඉන්ද්‍රිය චක්කු ඉන්ද්‍රිය කියලා දර්ශන කෘත්‍ය අධිපතිකම් දරන්නේ මේ ඇහැ. හිතටවත් රූපයටවත් චෛතසික වලටවත් මේ කිසිම දෙයකට මේ බලපෑම කරන්න බෑ. ඇහැ කියන එක දෙන විදිහට ගන්න තමයි වෙන්නේ අනිත් කට්ටියට. ඒ හින්දා යමක් දකිනකොට අධිපතිත්වය දරන්නේ ඇහැ නිසා ඒකට චක්කු ඉන්ද්‍රිය කියලා කියනවා. මේ ඇහැ දෙන විදිහට තමයි අපිට පේන්නේ දැනගන්න වෙන්නේ. මොකද මම මුලින් මතක් කළා ඒක අපි දන්නේ නැතුව මෙහි තියෙන විදියටයි අපි දකින්න කියන මෝඩකමක් තියෙනවා මේ. ඒකයි මේ පේන දේ බාහිරට තියෙන සම්බන්ධයක් නිසා කියන එකෙන් අපි දුවන්නේ. බාහිර තිබුණත් අපේ ඇහැරා අපේ ආයතන ටිකෙන් ඇතුළට වෙන අත්දැකීමයි තුලයි අපි ජීවත් වෙන්නේ කියන කාරණාව තේරුම් කරගත්තොත් බාහිර දේවල් සිහි කළ යන්න තියෙන හේතුව අතහැරෙනවා. එතකොට ඉබේමයි දකින දේ එතනින් පස්සේ අතහැරෙනවා. දැන් පොකුණකට අපි එබුණොත් අපේ ඡායාව පේනවා. අහකට යනකොටම අපිට තේරෙනවා දැකපු එක නෑ කියලා. පේන අරමුණේදී පොකුණට එබෙන වෙලාවේදී ඡායාව පේනවා. ඇහෙනුත් බලනවා අහකට යනකොට අපි සිහි කෙරුවොත් හම්බ වෙනවා මේ සිහි කරන්නේ අපේ මනසේ දැන් සිහි කරනකොට තේරෙන්නේ නැහැ කියන එක එනවා. ඇයි? දැන් මේ අරමුණ වලදී එහෙම වෙන්නේ නැත්තේ අපිට. මේ අරමුණදී හැට රූප පේනවා. පැත්තකට ගියහම සිහි කරනකොට පෙනුනේ සිහි කරුවා කියන අදහස තියෙනවා. මේ පේන දේ අර පොකුණේ තියෙන ඡායාව දකින්නකොට පෙවුනකොට පරිහරණය කළාට අහකට යනකොට ඉතුරු නැතුව නැති වෙනවනම් අන්න ඒ මට්ටම එළඹ සිටින්න ඕනේ මෙන්න මේ දකින්න කියන. ඔහොම දකින්නේ ඇයි? දකින්න දේ දැකීම පස්සේ ඉවරයි, යහන දේ ඇහිමින් පස්සේ ඉවරයි කියලා මට්ටමට දැක්කහමයි ප්‍රපංචය දෙන්නේ නැත්තේ හිත පිරිසිදු වෙන්නේ, කෙලෙස් දුරු වෙන්නේ. එහෙම දුරු වුණාමයි හේතු හැදෙන්නේ නැත්තේ. ඒ හටගත් දේ නැති වෙනවා කියලා දකින්න එක නිවන හින්දා නෙමෙයි. එතකොට ප්‍රපංචය දෙන්න නැහැ. කෙලෙසේ දෙන්න බෑයි. දැකිනකොට දකින්න විතරයි පුළුවන් දකින අවස්ථාව පිළිසුදුයි. අහකට යනකොටම ආපහු ඒක කෙලෙස් වලින් ත්‍රී කරන්න බෑ කියන තැනකට එනවා. ඒ වගේ අපිට මේ හැම අරමුණක්ම ලැබෙන්න ඕනේ අර පොකුණේ තියෙන උපමාව වගේ. එහෙම එන්නේ පවතින දේ එහෙ නිසා මෙහෙට Taman තුලට දැකීමේ නැවිදියට තිබුණොත් විතරයි. දැන් අද පවතින දේම පෙනෙන පෙනෙන දේම පවතිනවා කියන මට්ටමට හිටියොත් දැකපු දේ ආපහු තියනවා කියන නිමිති හිතෙන්නේ ඉබේමයි. මොනවා හරි දෙයක් අද අපි බලන විදිහට බලලා ගියාම අපි දැකපු දේ අහවල් තැන තියනවා කියලා මතකේ නිමිති හිතින්නේ ඉබේමයි. නමුත් විදර්ශනා නුවණින් අපිට සම්පාදනය කළා දෙන්න ඕනේ කොහොම හරි දකින දේ දකින්න විතරයි පුළුවන් දැකීමෙන් පස්සේ ඒ දේ දැන් නැහැ අපි සිහි කරද්දිත් එහෙම දෙයක් එතන නැහැ කියන කාරණාව තේකලා අල්ලලා දෙන්න ඕනේ අපිට එතකොට වැලි කැට ටිකක් කියන තැනක වැලි ගොඩක් වගේ පේනවා කියනකොට අපි දන්නවා තියෙන්නේ මෙතෙන්දී ස්වාමීන් වහන්සේලා මෙන්න මේ අත්දැකීම ගන්න අපිට පෙවුණු අත්දැකීම අපිට හම් වෙච්ච අත්දැකීම අපේ අත්දැකීම අත්දැකීම කරගන්නේ නැතුව පවතින ස්වභාවයට හිත අරගෙන යමු අපි පවතින ස්වභාවයට හිත අරගෙන ඒ වැලි කුඩේ උපමාවේ පවතින ස්වභාවයට අපි හිත අරගෙන යමු වැලි කැට ටිකකුයි අවකාශ ධාතුවයි තියෙනවා අපි කියමු අපි එක එක්කෙනා වැලි කැටේ කැටේ කැටේ අරගෙන ඇවිල්ලා දානවා දැනකට කවුරුවත් වැලි ගොඩක් ගෙනල්ලා දැම්මේ නැහනේ. එහෙනම් පවතින ඇත්ත ඔතනමයි. දැන් අපි කට්ටිය වෙන කට්ටිය වැලි කැටේ කැටේ ගෙනල්ලා දැම්මේ. අපි දැක්කේ නැත්තම් අපිට හැඩතලයක් කියුත් නැත්තම් අපිට වැලි කැට ටිකක් අපි අතෙන්ද දැම්මා කියලා කවුරු හරි කිව්වොත් අපිට සිහි කරගන්න දැන් මේ වෙලාවේදී පුළුවන්කම තියෙන්නේ මොකද්ද? අපි දැක්කේ නැහැ ඒක ඉදිරියට ගියේ නැහැ. අපිට පුළුවන්කම තියෙන්න ඕන දැන් වැලි කැඩ ටිකක් උයි අහසයි විතරයි. හැඩයක් සිහි වෙන්න බෑ අපිට නේද? නමුත් අපි මේ වැලි කැඩ ටික වලට අපි බලන්න ගියාම හැඩයක් එන්නේ. ඔන්න දැන් අපිට හැඩයක් වෙනවා. ඊට පස්සේ පැත්තකට ඇවිල්ලා සිහි කෙරුවොත් දැන් අපිට වැලි කැට පේන්නේ සිහි වෙ සිහි කරනකොට අර ගොඩ පෙනේ. දැන් මුලින්ම එහෙනම් වැලි ගොඩ සිහි කරගන්න පුළුවන්කම වැලි කැට තියෙන තැන පවතින ඇත්ත වැලි ගොඩ වුණා නම් ඇයි වැලි ගොඩ මුලින්ම දී කරගන්න බැරිනේ දකින්න ඉතල කවුරු හරි කෙනෙක් කියවන මම අතෙන්ට වැලි කැට ටිකක් දැම්මා කියලා. ඒක බලලා වහනම ඇතට දාපු වැලි ගොඩ කියනකොට කඳ දී කර කැට ටික කියනකොට කඳ දී කරගන්න. ඒක දකින්න ඉස්තර වෙලායි අපි දෙක දී කරගන්න බැරි වුණේ එහෙනම්. තේරෙනවද කියන්නේ? එහෙනම් ඒකෙන් තේරෙනවා අපි දකිද්දී අපි නොදකින්නේ. එතන තියෙන්නේ තියෙන ඇත්ත හැටියට බැලුවොත් වැලි කැට ටිකයි අවකාශ දතේ විතරයි. ඇත්තටම අපි වැලි කැටේ කැටේ ආපහු ගත්තොත් අපි කන්දක් අරගෙන ගියාද ඒක? වැලි කැටේ කැටේ ගෙනත් දැම්මොත් වැලි ගොඩක් ගෙනත් දැම්මද අපි ඒකට? වැලි ගොඩක් අපි අයින් කරන්නේත් නැහැ, වැලි ගොඩක් ගෙනත් දාන්නෙත් නැහැ. වැලි කැට ටිකකුයි අවකාශයට දාන්නේ හැබැයි එහෙම තියෙන තැනක අවකාශ ධාතුව අවරාගෙන මේ වැලිකඩ රාශි වල තියෙන තැනක මේ ඇහැට ගැටුණොත් ඇහැ හරහා අපිට පෙනෙනවා හැඩතලයක්. එතකොට අපිට මෙහෙම රූපයක් පෙනෙනවා කියන සිද්ධිය නුවණින් ගවේෂණය කළොත් ඒ ඇත්ත හම්බ වෙන්න ඕනේ. විදර්ශනා කියලා කියන්නේ තියෙන්නේ මෙන්න මේම මෙන්න මෙහෙම තියෙන තැනක මේ චිත්තජයසික නිසායි රූපය චිත්තජයසික නිසාත් අපිට පේන්නේ. රූපය කියන එක ඒ වෙලාවේදී යන්න අපිට පේන රූපය පිරිසින් ලකින්න මේ යන්නේ සතර මහා ධාතුයි කියන තැනකින් චතු ධාතු අවස්ථාන කමඨාන වගේ තැනකින් අපිට ඒ නෝන අරගෙන දෙනවා. ඊට පස්සේ ස්පර්ශයෙන් හටගත්ත වේදනා සංඥා නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානය කියන තැනකින් තමයි මේ ටික තියෙන්නේ. එතකොට ඒ නාම රූප කියන ධර්මතා දෙක පිරිසිදු දැක්කහම වෙන්නේ ලෝකේ එකක් හැටියට එක් කෙනෙක් හැටියට එක් දෙයක් හැටියට දකින දේ තුල ධර්මතා පහක් තියෙනවා කියලා දකිනවා. අර එහෙම දකින අපි අරයාගේ මට්ටමේ මිදෙනවා. ඔකට අර මම උපමාවක් කියනවා. තේ එකක් අපි ගත්තොත් ස්වාමීනාසලා අතර තේ එකක් දෙනකොට ලෝකෙ තේ එකක් කියලා දකිනවනම් දැන් මේ තේක පිරිසිදු දකින්න කියලා කිව්වොත් එයා මොකද කරන්නේ තේක ඇති වෙච්ච හේතු ටිකට බලන්න වෙනවා ප්‍රත්‍ය ටිකට නුවණ අරගෙන යනවා සීන නිසා තේ කුල නිසා ඉඟුරු නිසා උණු වතුර නිසා මේ ටිකම දාලා මේ තේක කියලා එකක් හැදිලා එතකොට එයාට නුවණ එනවා අහුත්වා සම්භූතං හුත්වාන භවිෂති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකත් ඒක. ඒ කියන්නේ තේක නොවන හේතු ටිකක් නිසා හටගත්තේ. ඒ හින්දා තේක සංගතයි. හේතුන්ගෙන් හටගත් එක. හේතුන්ගෙන් හටගත්ත කියන තැන්වලදී කියනවා තේ පැටවු හිම නැහැ. තේ දෙලි පිටින් නැහැ. තේ නොවන කාරණා ටිකක් එකතු කරලා තේ කැදිලා තියෙනවා. හැබැයි ඒකද මේ මොහොතේම ඇදලා තියෙන પરම්පරාවක් නෑ. සීනි ටික තේ නෙමෙයි, තේ ගොල ටික තේ නෙමෙයි, ඉඟුරු ටික තේ නෙමෙයි, උණු වතුර ටික තේ නෙමෙයි. ඒ ටික ඔක්කොම එකට එකතු කළාම එකට යෙදිලා එකට වැය වෙලා දැන් හම්බ වෙන තේ එකක්. එතකොට අපිට මේ තේක අනිත්‍යයි මේ තේක පටිච්ච සමුප්පන්නයි මේ තේක ප්‍රත්‍යයෙන් උපන්න දෙයක් කියන එක තියෙනවා එතන තියෙන සීනි තේ කොළ උණු වතුර එඟුරු ටික වැය වෙනකොට නැති වෙලා තියෙන තේ එක. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික රූපයෙන් කරන්න ඕන කෘත්‍ය වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් කරන්න තියෙන කෘත්‍ය ටික නිසායි මේ අපිට පේනවා කියන ටික වෙන්නේ. එතකොට මේ ස්කන්ධ පංචකයේ නුවණින් එහාට මෙහාට කරනකොට හොඳට තේරෙනවා ලෝකෙ තුල අපිට යම් පෙනෙනවා කියලා යමක් හම්බ වෙන තැනක නුවණක් යනවා. අපිට පෙනෙන රූපයක් තියෙනවා නම් අද මේක පටිච්ච සමුප්පන්නයි. ප්‍රත්‍යයෙන් උපන්න එකක්. ආහාර ප්‍රත්‍යයෙන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියන මේ ප්‍රත්‍ය ටිකකින් පෙනෙනවා. ඒ ප්‍රත්‍ය නැතිව නැති වෙනවා කියන එක පේනවා. ඒ වගේ මේ විදර්ශනා නුවණට ඕන දකින දේ පෙනෙන රූපයක් තියෙනවා නම් පෙනෙන දේ පෙනීමෙන් පස්සේ ඉවරයි කියලා නුවණ ඕනේ. ඒ රූපයට නවාතනක් දෙන්න එපා කියලා මම කියන්නේ. බැරි වෙලා පෙනෙන දේ අටවියාපෝ තේජෝ වායෝ කියන හතරට අයිති කියලා කිව්වොත් පෙනෙන දේ තියෙන්නේ කියන එකෙන් කියනවා උපාදාය රූපය කියන්නේ මහ භූතයි කියන එක. මහ භූතයි කියන්නේ උපාදාය රූපයි කියන එකයි මේ කියන්නේ පෙනෙන දේ පවතිනවා කියන එකෙන්. නමුත් පෙනෙන දේ පෙනෙනවා පවතිනවා නෙමෙයි කියනකොට අර වතුර ඡායාව වගේ පේනවා තියෙන වතුර වගේ ධාතුව ප්‍රකට ඒකෙන් ආයතන වෙන් කරලා දෙනවා ඇහැට පේන දේ අල්ලන්න බෑ ඒ කියන්නේ චක්කු විඥාණයෙන් පොට්ටබ්බේ දැනගන්න බෑ කියනවා කාය විඥාණයට රූප පේන්නේ නැහැ කියන එක වෙන් කරලා දෙනවා කාන්ත. දැන් අද අපි පේන දේ අල්ලන්න පුළුවන් කියන එකෙන් කියනවා චක්කු විඥාණයෙන් පොට්ටබ්බ රූපය විඤ්ඤයයි. ඒ පේන දේ අල්ලන්න පුළුවන්. අල්ලන දේ පේනවා කියන එකෙන් කියනවා කාය විඥාණයට රූප පේනවා කියන එක කියනවා අපි අද. ওই මට්ටමේ තමයි අපිට කෙලෙස් තියෙන විපල්ලාස තියෙන්නේ. එතකොට නියම පේන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පේනවා නෙමෙයි කියන එක ගින්චාම තියෙන්නේ චක්කු විඥාණයෙන් රූපය විඤ්ඤයයි ඒක කාය විඥාණයෙන් බෑ. කාය විඥාණයෙන් පොට්ටබ්බය විඤ්ඤයයි ඒක චක්කු විඥාණයෙන් බෑ කියන කාරණාව වෙන් කරලා දෙනවා. ඒ නිසා මම කියන තර්ක නෙමෙයි මේක පෞද්ගල ජීවිතෙන් කරගෙන යන්න පුළුවන් නම් ටික කොහොමද කියන්නේ අර කඩ කඩ කඩ කඩ බලන එකේ කරන්නේ මොකද්ද පවතින ඇත්ත මෙහෙමනම් අපිට එහෙනම් අපිට යමක් පෙනෙන වෙලාවෙදී පවතින ඇත්ත මේක නේද කියන උත්තරයක් එනවා. කාලයක් යනකොට එහෙනම් පේනවා කියන සිද්ධිය නෑ කියන්න කෙලින්ම චිත්ත මේ පැත්තේ සිද්ධිය කැරීත ජීවිතයට එකතු වෙන නුවණක් ඒකට අද අපිට තර්ක ඕනේ නෑ මේක කරගෙන යන්න බලන්න වෙනස් වෙන්නේ නැද්ද කියලා බලන්න. මිරිඟුව තුල දුවන් නැතුව ඉන්න බෑ කවදාවත්ම පේන දේ තියෙන්නේ තියෙන දේ පේන්නේ කියන මට්ටමක් තිබුණොත් මිරිඟුවේ දුවන් නැතුව ඉන්න ස්වාමීන් වහන්සේලා පිළිගන්නවද පේන දේ තියෙන්නේ තියෙන දේ පේන්නේ කියන තැනකින් රැවටිලා පිපාසය ඇති වෙලා ඒ පිටිපස්සේ දුවන මුවත් තියෙන දෙයි පේන්නේ පේන දෙයි තියෙන්නේ කියන මට්ටමේ රැවටිලා මේක ගන්න අත දාන අපිත් අතර වෙනසක් නැහැ කියලා පිළිගන්නවා. අපි දන්නේ මෙහෙම කරන අරමුණේ මෙච්චර මොඩකමක් තියෙනවා කියලා. වතුර බොන්න මිරිඟුවේ දුවන මුවත් ඉදිරියෙන් පේන දේ ගන්න හදන අපි. හැබැයි මේ ගන්න පුළුවන්. ඒ ගන්න පුළුවන් ඥාන දර්ශනයක් තියාගෙන කෙලෙස් ඇති නොවි ඒ ඥාන දර්ශනය පුදවා ගන්නයි මම මේ කියන්නේ. ලෝකයා බලලා කියයි අපි වගේම පේන දේ අනිත් කෙනත් ගන්නවා කියලා නම් තියා ගන්නවා නෙමෙයි. පැත්තක ඉන්න කෙනා කියයි එයාගේ ඇහෙන් බලලා මේ පේන වටාපත ගත්තේ කියලා. එයා ගන්න නිසා එයා කියයි අරහා මුදුරුවත් අපි වගේම නම ඔය පේන දේ අරගත්තේ අතට කියලා. නමුත් මෙයා නුවණින් ශනිකව අතහැපුනේ පටවි ධාතුවේ ඒක කාය විඥානයේ විඤ්ඤාය බවක් දන්නවා පේන දේ චක්කු විඥානයේ විඤ්ඤාය බවක් දන්නවා කියන තැනක නුවණ ශනිකව බෙදිලා දෙක එකට එකතු කරලා ඇති වෙන්න තියෙන කෙලෙසයක් තියෙනවා ඒකත් නතර කරලා ඒ කෙලෙස් නිසා උපදින තියෙනවනම් දුක ඒ දුකත් නතර කරපු කෙනෙක් වෙලා එතකොට ලෝකයා ගිය හැට පේන්නේ මෙයාව නමුත් මෙයාට පේනවා ලෝකයා පේන දේ අල්ලන්නේ අල්ලන දේ බලන්නේ මේ ඇත්ත නොදන්න නිසායි කියලා දහමේ ඉන්න කෙනාට ඇත්තක් තියෙනවා ලෝකෙත් තියෙන ඇත්තක් තියෙනවා බොරුවක් තියෙනවා බොරුව ඉන්න කෙනාට මම බොරුවක ඉන්න කියලා පේන්නේ නැහැ මෙයා ඇත්තකයි කියලා පේන්නේ නැහැ ඒ නිසා මේ ඥාන දර්ශනය හරහා විදර්ශනාව කියන එක මම කියන්නේ හරියට කළොත් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නිවෙනවා කියන එක වෙනවා ඒ විදිහට කරන්න මේ ඒ ප්‍රශ්නේ ලියුනේ නැත්තම් පස්සේ ලාවක හම්බුනේ කතා කරගන්න පුළුවන් වෙයිද ලැබෙන ලාවක. තව මොනවත් ප්‍රශ්න තියෙනවද? සනස මෙහෙමයි දැන් භවංග චිත්තය කියලා කියන්නේ විපාක. විදර්ශනා නුවණ වගේ නුවණ කුසල්සිත. ඒකෙදි වෙනසක් තියෙනවා මේවා විදර්ශනා ඥාන කියලා කියන කර්මසිත ඒවා මනෝ විඥාන මට්ටමේ භවංග සිත් කියලා කියන්නේ විපාකයි ඒක මේ කර්ම වෙන්නේ නැහැ ඒ දෙක තමයි ඒ දෙකේ තියෙන විපාක තනත මෙහෙමයි භවංග සිත කියලා කියන්නේ අපි ලැබපු භවය තියෙනවා නම් ජීවිතය තියෙනවා නම් ඒකේ අංගයක් වෙලා භවයේ පැවැත්මට උපකාරී වෙන සිත. එතකොට විදර්ශනා සිත කියලා කියන්නේ ජවම් මට්ටමේ කර්ම සිතක්. අපිට ඇහැට රූපයක් හම්බ වෙනකොට අපි කිව්වොත් හම්බ වෙනවා නම් හම්බ වෙන්න ප්‍රකෘති අවස්ථාව අපි නිකමට කිව්වොත් ඔකට දැන් චිත්ත විති වගේ දන්නවද? දන්නවනේ. දැන් භවංග කියන මට්ටමේදී මේ ආයතන හයම එකවර සවිඥානික වෙලා තියෙනවා. මේ භවංග ප්‍රවත්ම කියලා කියන්නේ ඒකයි යා නැරෙන්නේ මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් අරමුණු ගත්තා කියලා ජීවිතය අතාරින්නේ. තීනතු ඉන්න පුළුවන් සමාහිත මුකුත්ම දන්නේ නැතුව කියන මට්ටමේ තියෙන. එක තැනක අර උපමාවක් පෙන්වන්නේ මකුළුවා දැල්ල බැඳලා එක තැනකට වෙලා ඉන්නවා. කොතනකට හරි පැටලුණොත් මකුළු වටයි දැනෙන්නේ කියන උපමාවෙන් ඒ වගේ භවංග පිට ඊට පස්සේ ඒ ආරම්මණයක් ඔස්සේ චිත්ත වීතියක් ඔස්සේ ద్వාරයක් ඔස්සේ සිත් දුවලා ඒකේ ඇත්ත ඇතිහැටි අරමුණු කරගන්නවද වැරදිවට දැනගන්නවද කියන කාරණාව මත තමයි ජවන් කුසල හෝ අකුසල වෙන්නේ එතකොට හැම වෙලාවෙම අපිට හොඳට දැනෙන තේරෙන මට්ටම තමයි කර්ම කියලා කියන කුසල හෝ අකුසල. දැනගෙන ඒක වෙනස් කරන්න පුළුවන්. හදා ගන්න පුළුවන්. ඒකේ තමයි ඒකට තියෙන වෙනසකට හැටියට දැනගන්න පුළුවන්. ආපහු භවංගල් කියන්නේ ආයතර ප්‍රകൃති මට්ටමට එන ජීවිතේ පවතිනවා කියන ආයතන ටික ජීවත් කරනවා කියන මට්ටමට එනවා. ආයත විඥානක දෙයට ඒ කියන්නේ අපි ජීවත් වෙනවා කියන්නේ උදාහරණයක් ඇටියට ගන්න දැන් මේ බවංග මට්ටම කියන තැනක පුරාණ කර්ම විඳ විඳ අවසන් කරනවා වගේ තැන පුරාණ කර්ම. ජවම් මට්ටම කියලා කියන්නේ ආපහු නව කර්ම. එතකොට අපිට ආයත් කර්ම වලට විපාකයේ හැටියට මේ වගේම නාම රූප දෙකක් ලැබෙනවා. එක කාරණාවක් අපිට කරගන්න පුළුවන් මේ විදර්ශනා ඥාන කියලා කියන්නේ තාම ඇහැ රූප චක්කු විඥාන විදර්ශනා ඥානයන්ගේ ලක්ෂණය තමයි රැවටිලා නිවැරදි කරනවා අපි කියමු රාගය කියන අදහසක් ඇති වෙලා ඒක විරාගයට බලනවා විදර්ශනා මට්ටම සාමාන්‍යයෙන් මාර්ගඵල මට්ටමේ නුවණකදී රාගය කියනක නූපදින විදිහට වෙන්න පුළුවන් ආයති වෙලා තියෙනව නෙමෙයි කියන තැන. විදර්ශනා ඥානය හැම වෙලාවෙම වැරද්ද ඇති වෙලා ඒක හදන. කියන තැනක ඒ නිසා ඒක කර්ම වෙන්නේ තාම. අර වගේ තැනකින් වැරද්ද කියනක නූපදින තත්වයකම ජීවිතේ පවතිනවා කියන සිද්ධියක් තියෙනවා. මෙතන ඔක තමයි කියන්නේ. සෝනෝ ප්‍රතික් අපිට නබි අතර කරනවා. තව අරමුණු රාශියක් එන්න පුළුවන්. ප්‍රඥා වලට පිටේ නෙමෙයි. ඒකේ සංඥාවක් පිළිනකොට අරුණක් පිළිනකොටම අත්හැරීමකදී ඉන්නේ පස්වෙනි යෝනිසෝ මනසාරයේ ඒවා කියුණොට වැඩෙනවා ඉක්මනට වැඩෙනවා කියන එකත් එහෙමයි. ඒක තියනවා කියන එක. ඒකේ සමනාංශේ මතක් කරන්නේ අපි පෙනෙන අරමුණ නාම රූප වශයෙන් මෙනෙහි කරන්න බලන්න ගියාම තව සංඥා තව ස්කන්ධය තව තව උපදිනවා නමුත් පෙනෙන අරමුණ පෙනෙනකොටම මේක අනිත්‍යයි කියන දැනකින් වගේ හිතට දැනෙන එක අනිත්‍යයි කියන දැනකින් වගේ අතාරින්න පුළුවන් නම් ගොඩක් තව චිත්තජයසික උපදින්නේ මේක ප්‍රපංච නැති වෙන ඉක්මනට වගේ දැනකින් නේද මතක් කරගන්න. නමුත් ඔකට තියෙන විසඳුම උතන නෙමෙයි ඒකයි ප්‍රශ්නේ. මොකද මෙන්න මේ මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඉතුරු වෙලා. පොතින්දී අපිට ඔළුවේ කොඳ පැන්ඩෝල් දෙකක් වගේ තැනකින් සාමයක් හම්බ වෙයි. නමුත් වැඩේ හොඳ වෙන්නේ උදාහරණයක් ඇරෙලා ගත්තොත් මම ඉස්සෙල්ලා මතක් කළා ඇති වෙච්ච දෙයක නැතිවීම මේ ශාස්ත්‍රයේ තවස්තරේ නෙමෙයි කියන එක. කියන්නේ උත්තරේ නෙමෙයි. ඇති වෙන බව නැති වෙන බවක් තියෙනවා නම් ඒකයි උත්තරේ කියලා. අපි කිව්වොත් ස්වාමීන් වහන්සේට අපි කිව්වම අම්මා ඉන්නවා නම් අම්මා කියලා මතක් වුණා කියන්නකෝ. එතකොටම මේකත් විතර්කයක් නේ සිතුවිල්ලක් නේ අනිත්‍යයි කියලා බලනවා. දැන් ප්‍රපංච වෙන්නේ ඒක දුන්නේ. ආයෙත් මතක් වෙනවා. ආයෙත් අනිත්‍යයි කියලා බලනවා. ආයෙත් අනිත්‍යයි කියලා බලනවා. දැන් එන එන එක අනිත්‍ය බලනවා. නමුත් ඇති වෙන එකේ නැති වෙන බලුත් ඇති වෙන එකට මුකුත් කරලා නැති ඉඳ ආයෙත් ඇති වෙනවා. අම්මා කියන අදහස ඇති වෙන්න තියෙන හේතුවක් තියෙනවා නම් ඒ හේතුව තිබුණු නිසානේ ඇති උනේ. ඇති වෙච්ච අරමුණ නැති කිරීමට බැලුවා කියලා ඇති වෙච්ච හේතුවද මොකුත් උනාද කියලා බලන්න. ඒකට හරි උත්තරේ යෙදුනා නම් ඒ අදහස ආයේ එන්න බෑ. මම කියන එක තේරෙනවද? අම්මා කියන අදහස අහවොත් මේක සිතුවිල්ලක් නේ කියලා අතහරින්න. අනිත්‍ය බලන්න නැති වෙයි. එකෙන් එක වාසියක් වෙනවා. මම කියන්නේ නැහැ කියලා. ඒ අම්මා කියන එක තුල නැවත නැවත මනස්කාරයේ ගිහිල්ලා එළියෙන් ගැටින් දෙකක් ඇති වෙන එකක් තියෙනවා නම් ඒක නතර වෙයි. නමුත් නැවත ඒ අදහස එන්න තියෙන හේතුව නැති වෙන නිසා ඒයි. අසිය තියෙන වෙලාවකත් ආවොත් ආය රාගදේශ දෙක ඇති වෙයි. මේකට තියෙන සැබෑම උත්තරේ අම්මා කියන අදහස සිහි වෙන්නේ නැති වුණොත් යම් වෙලාවක උපදින්නේ නැති වුණොත් gedara කියන එක ගැන හිතෙනවා නම් මේ gedara කියන එක සිතුවිල්ලක් නෙවෙයි විතර්කයක් නෙවෙයි කියලා බලන්න. ආයෙත් සීවේ ආයෙත් මේ gedara කියන එක අනිත්‍යයිනේ. මනස තුලනේ හටගත්තේ විතර්කයක්නේ. මනස වුණ තව විදර්ශනත් කරන දන්න විදිහට මනස ධර්මාරම මනෝවිඤ්ඤාණ නිසයි හටගත්තේ කියලාත් බලන්න. නැතිදී නැති වුණාට ඇතිවෙච්ච හේතුවට මොකුත් කළාද? එහෙනම් මුළු ජීවිතේ පුරාම කර කර ඉන්න හැමදාම වැඩකේ පුරවල ඉන්න දැනක් නැති වෙනවා. පුළුවන් අපිට හිතෙනවා ප්‍රපංච නැහැ වගේ තැනක නම් ප්‍රපංච ස්ථිරවලම යට වෙලා මේ තියෙන්නේ. කෙලස් නැහැ වගේ තේරෙයි. කෙලස් යට වෙලා මේ තියෙන්නේ. ඔහොම කර කර කර කර කර හිටියොත් හොඳ දැඩි චිත්ත සමතකුත් ලැබේ. හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් ලැබේ. ඒ කියන්නේ ධ්‍යාන දක්වත් යන්න පුළුවන් වෙයි. කල්ප 84000ක් ඉන්න තරම් යන්න පුළුවන් වෙයි. නමුත් ඇති වෙන තිබුණ හේතු යට ගිහිල්ලා මිසක අසඤ්ඤතලය කියන එකේ හිතවත් නැහැ. නමුත් ඒ ප්‍රතිකරණයක් කරගත්ත හැම නෙමෙයි. ප්‍රපංච ඇති වෙන්න තියෙන ප්‍රපංච පැත්තකින් දෙදෝ ප්‍රපංච ඇති වෙන්න තියෙන හිතවත් නෑ. නමුත් යමක් කලන්නේ එතන එහෙම පැවැත්මකට පවතින්න පුළුවන් නම් ප්‍රපංච වශයෙන් ඇති නොවන විදිහට විතරක් ආරක්ෂ ප්‍රපංච කියනකොට අපි මේ ඔක්කොම ප්‍රපංච අපේ දැනුමෙන් ප්‍රපංච ඇති කර නොගෙන ඉන්නවා කියලා අපේ දැනුමෙන් අතර වුණාට මේකට ප්‍රතිකර්මයක් කළා නෙවෙයි. මොකද ඇති වෙන දෙයක නැතිවීම බැලුවට ඇති වෙන්න තිබුණ හේතුව නැතිකලේ නෑ මම මුලින්ම මගේ දේශනාව මතක් කළේ ඕක අද ලෝකෙ ගොඩක් කරන දෙන්නේ භාවනා කරන බොහෝ තැන් වල මම අඩුවක් කියන්න තමයි නමුත් මේක දෝෂය අපිට කතා කරගන්න ඇති වෙච්ච දෙයක නැති බව බලන්න බොහෝ දෙනෙක් දක්ෂ වෙනවා නමුත් ඇති වෙච්ච දෙයක නැති බව බලන එක මේකට තියෙන උත්තරේ වුණා නම් ඇති වෙන්නේ ඇයි? ඇයි මෙහෙම හිතන්නේ මට? කියන කාරණාවක් තියෙනවා. සඳහන් පෙළදහම දකින්න. ඇතිවෙච්ච එකක නැතිවීම බලනකොට වඩා ඇති වෙන බව. ජාතිය කියනකොට එක්ෂණික සිද්ධිය ජාතිය. මේ අරමුණ වල ඉපදීමත් ජාතියම. ওই ජාතිය දෙයාකර එක්ෂණික තන සම්පතයි. ජාතියට හේතුව මොකද්ද කියලා බලන්න භවයේ භවපච්චය ජාතිය. භවය නිසායි ජාතිය. භව නිරෝධෝ ජාති නිරෝධ. ස්වාමීන් වහන්සේට භවය නිරුද්ධ කරන්න පුළුවන් නම් භවය කියන එක තේරුම් කරගන්න මොකද කියලා ජීවිතෙන් දැනගන්න අපි මේව ජීවිතෙන් අර්ථ වශයෙන් දන්නේ නැතිකම මේ ප්‍රශ්නේ තියෙන්නේ. භවය කියන එක දැනගත්තොත් භව නිරෝධය භවය කියන එක දැනගත්තොත් මෙන්න මේ භවය ඇතිතාවක් ජාති වෙනවා කියන එක ස්වාමීන් වහන්සේට තේරෙයි. එහෙනම් ඇති වෙච්ච දෙයට නැති කිරීමට බැලුවට හරියන්නේ නැහැ. ජාතිය නැති කරන්න බෑ භවය තියෙනවා නම් කියන උත්තරේ. එහෙම වුණොත් භවයට හේතුව මොකද්ද කියලා අරගෙන යයි ඒකයි අපි යමක් කරනකොට කරන එකට උත්තරේ නැහැ. අර මේ මොහොකට කියන්නේ අන්ධය කිරිකෑ වගේ දැනකින් අපි ජීවිතේ ගොඩක් දුරට පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ සසර දුකයි. එහෙනම් නිවන් දකින්න. නිවන් දකින්න නම් අපි කියමුකෝ සසර දුකයි සසර දුක නිවන් දකින්න. නිවන් දකින්න නම් භාවනා කරන්න. භාවනා කරන්නේ කොහොමද? මේ ආනාපාන සතිය වල ආනාපාන සතිය කොහොමද? මේ සති නිමිති ඉර තියාගෙන 100 මාසවල පසු දැන් මේ ඔක්කොම සාධනය අපි දැනගෙන දැනගත්තද? සසර දුකයි එහෙනම් නිවන් දකින්න නිවන් දකින්න කොහොමද භාවනා කරන භාවනා කරන කොහොමද? ආනාපාන සතිය වල ආනාපාන සතිය වල කොහොමද මේ? අර අන්ධ මිනිසෙකුට කියලා ටිකක් දුන්නාලු. කිරි ටිකක් කමුද කියලා. කිරි මොන වගේද කියලා සුදු පාට එක සුදු පාට කියන්නේ කොකා වගේ කොකා මොන වගේද කියලා. ඉතින් පේන්නේ නැති හින්දා අත මෙහෙම කරලා පේනවා. අත ගාලා අම්මෝ කිරි නම් එපා කියලා මට. ඒ වගේ තැනකින් නෙමෙයි මේක කියලා තියෙන්නේ. ඉතින් දැන් අපිට ආනාපාන සතිය වඩන්න කිව්වා අපි වඩන. නැත්තම් උපදින උපදින සිතුවිලි අනිත්‍ය බලන්න කිව්වා අපි වඩනවා. ඊට පස්සේ මෙහෙම කරන්නේ ඇයි? මෙහෙම කළාම ලැබෙන ඵලය මොකක්ද? කියන උත්තර ටික තියෙනවා. මොකද යමක් කරනකොට ඇයි මේක කරන්නේ කියන එකට හරියන්නේ අනුන්ගතේ ඥාන දර්ශනය තිබිලා හරියන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩුවා මේ විදිහට සකල ඊළාට මොකද කරන්නේ? ආයෙත් දැන් මෙහෙම කරන්නකෝ. දැන් මෙහෙම කළා දැන් මොකද කරන්නේ? දැන් මෙහෙම කරන්නේ. එතකොට නිවන අපි නෙමෙයි ගුරුවරයා එහෙනම් නිවන් දකින්න ඕනේ. මොකද එයාගාම ඥාන දර්ශනය තියෙන්නේ. ඉතින් හරින මේ ශාසනයේ තියෙන්න ඕනේ පටන් ගන්න තැන ඉඳලා නිවන දක්වාම තමන්ගේ ඥාන දර්ශනය තියෙන නිසා මෙහෙම කළාම මට මෙහෙම වෙනවා ඒ නිසා මම කළ යුතුයි කියන තමන්ගේ දැක්මකින් කරන්න ඕනේ. නමුත් දැන් මේක කුලියට වැඩ කරනවා වගේ එකක් නෙවෙයි. අනුන් කියන කියන දෙයටනේ මම කරන්නේ. මම කරන කරන දේ ඥාන දර්ශනය පිළිබඳ වෙන්නේ ගුරුවරයා දැන්. වෙන්නේ නැද්ද? කායනුපස්සනාව වඩන්න කිව්වොත් පසුබිය මේ මේ විදිහට නිමිති අරගෙන වඩන්න. මම කියන්නේ ඒ ගුරුවරයාගෙන් අහගෙන ඒ ගන්න එක වැරදි නෙමෙයි. භාවනා ඉස්ලාම කෙරවල නිවන කියන්නේ මෙන්න මේකයි මෙන්න මෙතෙන්ට යන්න ඕනේ මෙන්න මෙතෙන්ට ගියාම ඔයාගේ මානසික මට්ටම මෙන්න මේ බඳුයි මේ දැකීම ඇති කරගත්තාම මේ ටිකෙන් මිදෙනවා මේකෙන් මිදෙන්න මේ දැකීම ඇති කරගන්න මේ දැකීම ඇති කරගන්න නම් මෙන්න මේ විදිහේ චිත්ත සමතයක් ලබන්න මෙන්න මේ විදිහේ සීලයක පිළිපදන්න කියලා ගුරුවරයෙක්ගෙන් අහගත්තාම සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන විමුක්තියත් ඕනේ නැත්තම් මේ සීලය රැකේ මොකටද? සමාධිය ගැන දන්නේ නැත්තම්. සමාධිය රැකේ මොකටද? විදර්ශනාව ගැන දන්නේ නැත්තම්. විදර්ශනා කළේ මොකටද? විමුක්තිය ගන්න විමුක්තිය දන්නේ නැත්තම් මිදෙන්න ඕනේ මොකෙන්ද? කොතනින්ද කොහොමද? කියන ටික දන්නේ නැතුව අපි හරියට කොළඹ දන්නේ නැතුව පාරක ගියා වගේ දැලගේ කියන්නේ මෙන්න මේ පාරෙන් ස්වාමීන් වහන්සේ කොළඹ යන්න ඕක කියලා කිව්වා වගේ තමයි. ඉතින් මේ පාරෙන් ගිහිල්ලා ත්‍රිකුණමලයට යන්න පුළුවන්, නුවරට යන්න පුළුවන්, කොළඹට යන්න පුළුවන්, අනුරාධපුරයට යන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි මෙන්න කොළඹ නම් යන්න ඕනේ වහන්සේට මෙන්න කොළඹ මේ කොළඹට යන්න මේ පාරෙන් යන්න ඊට පස්සේ මෙහෙම හැරෙන්න මෙහෙම හැරෙන්න කියලා මූල ටික දැනුම් ටික තියෙනවා. අපි මුලින් කරන්න ඕනේ මොකද්ද කියන අත්දැකීම අවබෝධය නැතුව මොකක් හරි කෙරුවට හරියන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපිට යන්න ඕනේ දැන අපිට විමුක්තිය ගැන දැනගන්න ඕනේ. විමුක්තිය ලැබුණාම විමුක්ති ඥාන දර්ශනය පෙරපසු නැතුව උපදිනවා. මිදෙන්න ඕනේ මම. මෙන්න මේ ස්කන්ධයන්ගේ මෙන්න මේ කෙලෙසුන්ගේ මෙන්න මේ දුකෙන් මෙන්න මේ ටිකෙන් මිදෙන්න ඕනේ. ඒ මිදීම නම් එහෙම මිදෙන්න නම් ඔයා මෙන්න මෙහෙම බලන්න. මෙහෙම හැදිරෙන්න. එහෙම හැදිරෙන වනම් එහෙම බලනවා නම් ඒ බලන එක පේන්න ඔයා මෙහෙම සමාධියක් වඩන්න. ඔය සමාධිය ඔයාට ඇති කර ගන්න නම් ඔයා මෙහෙම සීලයක් පිළිටන්න. සීලය කියලා දෙන්න පිළිටන තැන සමාධියට සමාධිය කියලා දෙන්න විදර්ශනාවට විදර්ශනාව කියලා දෙන ඥාන දර්ශනයට ඒක කියලා දෙන විමුක්තියට විමුක්තිය විඳීමට කියන මේ ටික ඉගෙන ගන්න වෙනවා එහෙම නැතුව කරන්න ගියොත් අපි මේ මොන හරි දෙයක් කරනවා මිසක මොකද්ද කළ යුතු කියන කාරණාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකෙදි ඇති වෙච්ච දෙයක නැතිවීම බැලීම නෙමෙයි මේ ශාසනයේ ප්‍රශ්නෙට උත්තරය. එතනකින් සෑහීමටපත් වෙන්න බෑ කියන එක මම මතක් කරා. ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මම මේව මතක් කළේ මොකද අපි කිව්ව මුලින් වගේ අම්මා කියන අදහස දවසට 100 වතාවක් ආවොත් 100 වතාවෙම අනිත්‍ය බලන්න ආයි චුට්ටක්වත් ඒකට හැරෙන්න වේගවත් බැරි තරම් වේගෙන් අනිත්‍ය බලාගන්න තැනට එන්න පුළුවන්. සමහරට අම්මා කියන හැඟීම උපදිනවත් එක්කම නැති කරන තැනටත් ඉන්න පුළුවන්. ඒ තරම් අපිට සිහිය නුවණ දියුණු කරගන්න පුළුවන්. නමුත් ඒකට යමක් කළා නෙමෙයි. මොකද ඇති වෙච්ච දෙයක් තුල ඒ දේ ඇති වෙන්න තිබුණ හේතුව නැහැ. එහෙම හේතුවක් තිබුණු නිසායි ඇති උනේ. එහෙනම් ඇති වෙච්ච දේ තුල ඒක නැති කරන්න බෑ. ඒ ඇති වෙච්ච දේ ප්‍රයෝගික කරගෙන උපකාර කරගෙන උඩහට යන්න. ගියාම මෙහෙම දෙයක් ඇති වුණේ ඇයි? ජාතියට හේතුව මොකද්ද භවේ? භවයට හේතුව කියන්නේ මේ උඩට යන්න වෙනවා. ඒ හම්බෙච්ච දේ පහුරු ගාලා හරියන්නේ නැහැ. බල්ලෙකුට ගලකින් ගැහුවාම තක් ගාලා ගල හපා කනවා. අහුවෙච්ච දේ අල්ලගෙන හපනවා. සිංහයෙකුට ගලක් ගැහුවාම බලනවලු ගල ආවේ කොහෙන්ද කියලා. ඒ වගේ අරමුණක් ආපු ගමන් ඒක අපි ඇති බවට බලන්න ගන්න හරි නැති බවට ගන්න හරි ඒක අල්ලගත්තොත් අර බල්ල ගලාපා ගෑවා. එහෙම නෙවෙයි මේකට හේතුව මොකද්ද කියලා යන්න එහෙම. මොකද මෙතනින් නෙමෙයි උත්තර ටික තියෙන්නේ. එහෙම උඩට ගියොත් තමයි මේකට උත්තර ටික හොයාගන්න පුළුවන්. එතකොට හේතු හම්බ වෙනවා බව අපි නිකන් මම තේරෙන විදිහට ගත්තොත් අපි කිව්වොත් ස්වාමනාංශ දැන් මෙහෙම අපි ඉන්නකොට ස්වාමනාංශලාට හිතෙනවා නම් හැඟීමක් තියෙන්න පුළුවන්. දැන් මේ නගර තියනවා ගම් තියෙන මේ ලෝකෙ තියනවා කියලා හිතට දැනෙන ගතියක් තියෙනනේ මේ තමයි කර්ම භවය භවපච්චය જાති මේ අපි දැකපු gedara මෙහෙ තියනවා කියන හැඟීම ඇතිතාක් හිතෙනවා කියන එක නතර කරන්න බෑ දැකපු අය ඉන්නවා කියන හැඟීම මෙහෙ ඇතිතාක් නතර කරන්න බෑ අපි හිතාගෙන ඉන්නේ මෙහෙ එන එක අනිත්‍ය බලනකොට මෙහෙ තියනවා කියන හැඟීම නැති එක. එහෙම වෙන්නේ නැහැ. යට යනවා විතරයි. එතකොටයි අපිට මේ විදර්ශනා ඥානය හරහා මං කියේ දකින්න වෙලාවේදී අපිට දකින්න දේ ඇති වෙච්ච දෙයක නැති කරලා යට කරනවට වඩා දුක්ඛ සත්‍ය පරිඤ්ඤයයි. දෙදිනේ දත යුතුයි. හොඳට ස්කන්ධ ටික පරිඤ්ඤය වෙන්න. පිටින් දකින්න. බුදුරජාණන් වහන්සේ කියලානේ මේ ස්කන්ධය මේ ඇතිවිච් එක එහෙමම නැතිවීම බැලුවාම පරිණාමය වෙනවා කියලා. රූපේ පිරිසිදු දකින්න ක්‍රමයක් තියෙනවා. රූපේ පිරිසිදු දත යුතුයි. හොඳට ඒක විසුරුලා බලන්න. නාම ධර්ම පිරිසිදු දත යුතුයි. ඉති රූපං ඉති රූපස සමුදේ ඉති රූපස අත්තංගම ඉති වේදනා ඉති වේදනා සමුදේ ඉති වේදනා අත්තංග මේ රූපයයි කෙනෝට රූපේ හොඳට දකින්න ගත්ත ලක්ෂණ ටික ඒවා. ඒකට ඉති වේදනා ඒක ඉති රූපං කියනකොට වර්ණ රූපය කියලා හම්බ වෙනවා, පේන රූපය කියලා හම්බ වෙනවා මේ පේන රූපය තේනවා විතරමයි තියනවා නෙමෙයි පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුව නැති වෙනවා කියනා වගේ තැනකින් මේ රූපය ගැන ස්වාමීන් වහන්සේට ඉස්සෙල්ලා නුවණ එන්න වෙනවා. රූපය කියන්නේ මෙහෙම දෙයක් කියන්නේ. එහෙම නැතුව රූපය කියලා හම්බ වෙනවා අනිත්‍යයි කියලා බැලුවා ගමන් රූපේ පරිණිය වෙන්නේ නැහැ. හැමදාම ওই කොස්ස ඇතුලේ. gediye එමොයි. මේක වර්ණ සටහනක් වර්ණ රූපයක් ඒක අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි පේනවා විතරමයි ඒක මහ භූත එහෙම නෙමෙයි එතකොට මේ පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුව නැති වෙනවා ඒක ප්‍රත්‍යදයක් ප්‍රත්‍ය සමුප්පන්න දෙයක් ඒකට ප්‍රත්‍ය ටික මේ කියන නුවණ උපදින්න වෙනවා අපි ශනිකව ඉක්මනට අපිට ඕන විදිහට නිවන් දකින්න කියලා එහෙම ලැබෙන්න ඒකට ක්‍රමයක් තියෙනවා වතුර කේතලයක් හරි ලිපේ තිබ්බහම ඒක පැහෙන්න කාලයක් යනවා අපි ලිපේ තියලා අනිත් අතට මොන වතුර බලාපොරොත්තු වෙනවා නම් ඒක ලැබෙන්නේ අපි මේ ලෝකෙ මෙච්චර රැවටෙන මනස තුල ඉඳගෙන එකපාරට මරමුණ නැති කළ නිවන් දකින්න කියන සිද්ධියකට කැමති වෙනවනම් හොඳයි වෙන්නේ එතකොට ඒ නිසා අනුභව කිරිය අනුභව සික්ක අනුභව ප්‍රතිපදා අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේලා හිතන්නකෝ පාර දිගයි කියලා නමුත් යන්න තියෙන ක්‍රමය තමයි පේනවා කියන අරමුණ මේ එකින් එක බලන්න පිළිසින් දකින්න අහන තියෙන දේ යන්න ඊට පස්සේ පාඩුවක් වෙන්නේ කවදාවත් අරය යට කළා අවුරුදු 10 ගාණක් නොසලන දැනකට හිටියත් ආයෙනවා නමුත් ස්වාමීන් වහන්සේලා එච්චර දුර යන්න කරනවා බොහොම චූටි දුරක් ගිහින් නමුත් ඒ ටික ස්ථාවර ඒ ටික ආයෙ එහෙම නැති වෙන්නේ නෝන් පිරි පිරි පිරි පිරි පිරි පිරිමයි එන්නේ මේ වගේ දැනකින් තමයි මම මේ ටික මතක් කරන්නේ එහෙම දකින අරමුණේදී රූපේ හොඳට පිළිසින් දැක්කම වේදනාව වේදනාව ගැටවීම නැතිවීම සංඥාව සංඥාව ගැටීම අන්න අපිට තේරෙනවා මේ ස්කන්ධ ටික තියෙන්නේ මේ ටික නිසා මේ රූපය පේනවා රූපය කියනක වර්ණ සටහනක් මිසක වෙන පුද්ගලයේ සත්‍යයක් නෙමෙයි කියන ටිකේ හොඳට විස්තර ටික ආපු නිසා ඒකද දකින්න ඇස් ඉදිරියට ගිය නිසාම පෙවුන ආපහු යනකොට නෑ කියන තැනකින් දැක්කහම දැකපු දේ තියෙනවා කියන අදහස නැහැ. නැති දෙයක් ඇති වෙන්න හේතු නැහැ. අම්මා ඉන්නවා කියන තැනකින් අදහස තිබුණේ හින්දා දැන් තියෙන්නේ. ඒක ඒ අරමුණ කිරිසෙන් දකින්න නැත්නම් කොච්චර යට කරන්න හැදුවත් ආයෙත් ආයෙත් ආවා. අම්මා හම්බ වෙනවා කියලා හම්බ වෙන තැන පිරිසිදු දැක්කාම එහෙම පිරිස ඒ කියන්නේ කෙලෙස් ඇති වෙන්න තියෙන අරමුණටම මුහුණ දීලා ඒකම පිරිසිදු කළා. ඒ තියෙන කෙලෙසෙන් මිදුනහම ආය ඇති වෙනවා කියන එකක් නැහැ. එහෙනම් එහෙම අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියන තැනකට එනවා ඉබේ. එහෙම. සංසේවත් නැහැ එතන. එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ අපි වෙන ගලාවක තමයි ගොඩක් කියන්නේ. දැන් අපේ දැන් වගේ දෙයක් දැකලා අර විදිහට රූපයෙන් මෙනෙහි කරා කියන්නේ නෝනේ විද්‍යාව දකින්න අපිට විද්‍යාව දකින්න ඇහැට මේ හරි අපේ එක වන් දාසාවක් වශයෙන් පරිවර්තන මේ යෝනි මෙනෙහි කරා ඒක සුත්තමේ ප්‍රඥාවෙන් නම් මෙනෙහි කරන්නේ ඒක අවබෝධය යථාභෝධයක් තියෙනවා කියන එක නේද? අපේ වැඩිපුර ත්‍රිවිධ ප්‍රඥාව විස්තර කරන්න මෙනෙහි කරන්න බෑ. ත්‍රිවිධ ප්‍රඥාවෙන් අහලා දැනගන්න විතරයි පුළුවන්. චින්තාමය ප්‍රඥාවෙන් තමයි මෙනෙහි කරන්න වෙන්නේ. චින්තාමය ප්‍රඥාවේ සුතම ඥානය කියන දෙක නැවත නැවත භාවිතා කිරීම භාවනා ප්‍රඥාව. භාවනා ප්‍රඥාව කියන එක එනවා අධිචිත්තයටපත් වෙනකොට. ඉතින් මේ ටික අපි කරගෙන යන්නේ. අපි තාම සුතමේ ඥානයවත් නැතුව චින්තාමය ඥානය භාවනා ඥානය ගැන තර්ක කළා තේරුමක් නැහැ. ඒ හින්දා ධෘතමය ඥානෙ මේක අහගන්න අහගෙන චින්තාමය ඥානය කරන්න කළා විනෝද නැද්ද කියන එක ගැන පස්සේ කතා කරන්න මොකද අවශ්‍ය වෙන්නේ අනවශ්‍ය දනක් ඇති කර ගැනීම නෙමෙයි අවශ්‍ය දේ වෙනවද නැද්ද කියන එක නේද අපි අපේ සාංකේතිකද ගොඩක් කලාල කරා යටපත් කිරීම තමයි ඒක එහෙම තමයි ඒ ඉතින් අපි අනිවාර්ය බාහන ප්‍රඥා නටින්න ඕනේ. යන්නේ බාහන ප්‍රඥා දැනට අපි දැන් වර්තමානයේ දක්න්නේ කොහොමද ප්‍රායෝගික යොදා ගන්න ඕනේ කියනවා. ඒක තමයි අපේ ස්වාමීන් වහන්සේ මම පිටියෙන් මතක් කළේ නම් දීර්ඝ වශයෙන් මේ සිද්ධිය ඔක්කොම විස්තර කරනවා නම් අපිට තියෙන පරාසය ගොඩක්. ඉස්සෙල්ලා උගන්වන්න වෙනවා චත්තාරෝච මහ භූතා චතුර්මංච මහ භූතානං උපාදාය රූපං කියනකොට සතර මහා ධාතුව කියන්නේ මොකද්ද ඊට පස්සේ ඒකේ පඨවි ආපෝ තේජෝ වායෝ පඨවිය කියන්නේ ඇයි කියන ඒ ලක්ෂණ ටිකේ ඉඳලා උගන්වලා ඊට පස්සේ චතුර්ණංච මහා භූතානම් උපාදාය රූපං ඇයි උපාදාය කියන්නේ කුමක් ඇසුරු කරන් දෙන්නේ මොකද්ද හේතුව කියන එක පෙන්නලා ඊට පස්සේ ඒකේම රූප 28ක් තියෙන ඒව ටික උගන්වන්න වෙලා ඈ එතකොට ඊට පස්සේ චිත්තය ගැන ජෛත්‍යය ගැන උගන්වලා මේ වගේ මහා වටපිටාවක් තියෙනවා අපිට ඉගෙන ගන්න එතකොට මම කියන්නේ මේවා ඔක්කොම අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ මේ විදර්ශනා ඥානය සම්පූර්ණ වෙන්න කියලා. නමුත් මේ වගේ ඉගෙනුමක් තියෙන කෙනාට දැනගන්න ලේසි විදර්ශනා කරන්න එක එක පරයයන් තියෙනවා ක්‍රම ස්කන්ධ වශයෙන්ද ධාතු වශයෙන්ද ආයතන වශයෙන්ද පටිච්චසමුප්පාදවල ඒ කොමන හෝ ක්‍රමයක් ඉගෙනගෙන ඒ ගැන යාට පුරුදු කරලා දෙන්න ඕනේ දැනගත්තාම ඊට පස්සේ යාට ජීවිතේ විදර්ශනා කරන්න පුළුවන් ඉතින් ඒකට මෙන්න මේ කෙටියෙන් උපමාවෙන් කෙටියකින් කරන්න ඕනේ දේ දක්වන්න පුළුවන් උපරිම හැකියාවෙන් තමයි මම දැක්කේ. ආයෙත් මට කිව්වොත් ඉස්සෙල්ලා කියපු ටිකම විතරයි දැන් කියන්න වෙන්නේ. ඒක වඩා කියනවා නම් යමක්. ඒ කියපු එකේ එකින් එක අරගෙන ආයෙත් පුලිස් කරන්න වෙනවා. කියන්න වෙනවා. ඒ කියන්නේ මට ධම්ම සංගීතය උගන්වන්න වෙයි. ඒ කාරණාවට පිටාව වෙනවා මිසක දැනට ජීවිතෙන් අල්ලගන්නේ කොහොමද කියන කාරණාව පෙන්වන්න පුළුවන් මට තේරෙන ඉතාම කෙටිම ක්‍රමයේ අවස්ථා අනුකූල පෙන්වනවා. ඕක තවදුරටත් ලිහිල් කරනවා නම් ගොඩක් තව විස්තර කළ යුතුයි. ඒක මේකට වෙලාව නෙවෙයි. අර දෙක නැවත නැවත කිව්වම භාවනා ප්‍රඥා හැම අදි චිත්තයකම ඇති වෙන ප්‍රඥාව භාවනා ප්‍රඥා හැම ධ්‍යාන චිත්තකම ඇති වෙන ප්‍රඥාව භාවනා ප්‍රඥා. අපි අවසරයි සමන්ත දේශනාව තුළදී හෝ සාකච්ඡා කිරීම තුළදී පින්වත් ස්වාමීන් වහන්සේලාට මගේ හිත කය වචන යන තුන්දරෙන් දැන හෝ නොදැන යම්ම ප්‍රමාද දෝෂ වර්ධක සිදු වන ස්වාමීන් වහන්සේලාගෙන් සමාවල දීව අවසරයි